එතකොට එක්කෙනෙක්ගේ ආදරයකට ආදරයක වෙනස් වීම දරා ගන්න බැරි කෙනෙක් කොහොමද මරණයේදී සියල්ල මත්හැරීමට මුහුණ දෙන්නේ? හඬමින්, දොඩමින්, වැළපෙමින්, පිච්චෙමින්. ඉතින් සුගතියකට යයිද? ඒ නිසා මේ කාලය කියන්නේ අපේ වීර්ය දැඩිව වර්ධනය කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි යුතු කාලයක්.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 නිවසෙන් බැහැර වෙන්න හදනකොට සතෙක් කඩනවා කියලා අපි හිතමු. අන්න ඒ ඇසීම තුළ සමහර අය නරකක් වෙනවා කියලා අදහසකට ඇවිල්ලා ඒ අදහසේ මෙල්බිල ඉන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ditthිපාදාන කියලා කියන්නේ. වැරදි අදහසකට ඇවිල්ලා ඒ අදහසේම ඒ අදහසම හොඳයි ප්‍රියයි නිවැරදියි කියලා ඒක තුල වාසය කරද්දී ඒක අත්නොහැරෙන මට්ටමකට එනවා.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 ඊළඟට උච්ඡේද දෘෂ්ටිය මරණින් මතු උපතක් නෑ කියලා අදහස ගෙල්බිලින්න කෙනා හැමතිස්සෙම දබර කරනවා සාස්ත්‍ර දෘෂ්ටි තියෙන අයත් එක්ක. අදටත් මේ ලෝකයේ තුල ඕ හරියට වෙනවා. ඒ කියන්නේ උපතක් නෑ කියලා අදහස ගෙල්බිලින්න කෙනා ඒකම ඔප්පු කරන් අනිත් අයත් එක්ක කලහ විග්‍රහ විවාද වලට යනවා.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 දැන් බලන්න අපේ පිනතුන් මෙහෙම හිතන්න දැන් මේක අවුරුදු 15කට කලින් විතර ඡායා රූපයක් අරගෙන බැලුවොත් අවුරුදු 20කට 25කට එහා තමන්ගේ ඡායා රූපයක් අරගෙන බැලුවොත් තමන්ගේ වයස් මට්ටම අනුව ඒ අතීතයේ Tamanට කාය රූපය තුල පේන ස්වභාවය සහ දැන් කන්නාඩි ඉස්සරහට ගියාට පස්සේ Tamanට පේන රූපේ ස්වභාවය වෙනස්.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 බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළිවෙලිය දීගණක වේදනා තුනයි. ඔබේ ජීවිතයේ ඔබ අත්දකින වේදනා තුනයි. මේ වෙලාවේ වේදනා විග්‍රහ කරන්න එහෙම සමහර තැන්වල 108 ආකාර වශයෙන් උත් වේදනා විග්‍රහ කළා. දීගණක පිළිවෙලියගේ බුද්ධි මට්ටමනෝ බුදුන් වහන්සේ මේක තුන් ආකාරයකට විග්‍රහ කරන්නේ.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 හේතුන් නිසා පහළ වෙන එකක්. ඒක හරිම වෙහෙරකාරී වැඩක්. ඉතින් එහෙම සතුට ඇති වෙන විදිහට පරිසර හදාගන්න එපා හැමතිස්සෙම. ලේසි නෑ මේක. ඊළඟට මේ සැප වේදනාව කය ධම්මා. කය ධම්මා කියන්නේ ක්ෂය වෙලා යනවා. වය ධම්මා කියන්නේ නැති වෙලා යනවා.